ඊළඟට තුසිත තුස්තා මහත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගිය සතියේ දේශනාවට අදාළ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මමට තියෙන්නේ. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ අපි මේ gedara hari කාර්යාලයක hari අපි පිළිවෙලට දේවල් තියාගෙන වැඩ කරන අතරේ අනිත් අය අනිත් අය ඒවා ඒ විදියට කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක ගත්ත දැන තියන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ස්වාමීන් වහන්සේ අපිට හිතේ ඇති වෙනවනේ පොඩි මට නම් ඒ වෙලාවට සමහර වෙලාවට තරහක් ඇවිල්ලා මමම තේරුම් ගන්න තරහ නොගත යුතුයි කිය. අපි කොහොමද ස්වාමීන් වහන්සේ වගේ වෙලාවකට අපි ඒකට මුහුණ දෙන්නේ? ස්වාමීන් ලෝකේ අපි වැඩ කරනකොට දේවල් පිළිවෙලට පිරිසිදුව ක්‍රමානුකූලව කරන එක හොඳයි. ඒ සඳහා අනිත් අය පොළඹවන එකත් හොඳයි. හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි අර ඉස්සල්ලා දානය ගැන කියනකොට කියවනේ භෞතික වශයෙන් කෙනෙකුගේ කය පෝෂණය කරලා භෞතික සම්පත් ලබා දෙන එක හොඳයි. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ මානසික ආධ්‍යාත්මික తත්වයනේ. ඉතින් ඒ වගේ අපේ බාහිර ලෝකයේ පිරිසිදුකම පිළිවෙල ක්‍රමානුකූල බව ලස්සන ඒවා ගැන හිතන එක හොඳයි. හැබැයි බාහිර ලෝකෙ පිරිසිදුව පිළිවෙලට තියාගන්න කියලා අපේ සිත අපිරිසිදු වෙනවා නම් සිත අපිලිවල වෙනවා නම් සිත කිලිච්ච වෙනවා නම් සිත වික්ෂිප්ත වෙනවා නම් එතකොට අර බඩු ටික ලස්සනට තිබ්බා පිළිවෙලට තිබ්බා කියලා විතරක් ඇති තේරුමක් නැහැ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ බාහිර දේවල් පිළිවෙලට තියන්න ඕන නැහැ කියන එක නෙමෙයි. ඒවත් කරන්න ඕන. හැබැයි අපේ මනස රැක ගැනීම ඊට වඩා ප්‍රධාන ඉතින් එතනදී දැන් අර අනිත් අය පිළිබඳව අපිට උනත් සමහරලාට ඒ වගේ නොසතුටක් නොරුස්නා ගතියක් ඇති වෙන අවස්ථා තියෙනවා. අනිත් අය හැම පිළිවෙලකට දේවල් කරන්නේ නැති වෙනවා. නමුත් කරන්න දෙන්න ඒගොල්ලන්ට ඒවා පුංචි කාලේ ඉඳලා හුරු වෙලා නැති ප්‍රශ්නයක්. දැන් ඔය අපි අර ඉස්සරලා කියවේ දැන් මෙතන සත්‍යයක් හෝ පුද්ගලයෙක් කියන ප්‍රශ්නයක් නෙමෙයිනේ තියෙන්නේ ඒ ඒ තන මේ හේතුඵල ගොනු වෙන විදිහ ඉතින් පුංචි කාලේ ඉඳලා ඒ දරුවන්ට පිඟා කෑවහම පිඟාන හොදලා තියන්න, කෝප්පේ හොදලා තියන්න, භාජනේ ඇරියානම් ඒක වහන්න, සීනි බෝතලේ ඇරියානම් ඒකේ මූඩිය වහන්න. මෙහෙම එකින් එක එකින් එක පුරුදු පුහුණු කළේ නැතිනම් ඒ දරුවන්ගේ මනසට ඒවා බද්ධ වෙන්නේ නැහැ. බද්ධ වෙන්නේ නැතිකොට එයාට ඒ සංඥාව එන්නේ නැහැ. උදේට නැගිට්ටහම කොට්ටේ සකස් කරලා තියන්න ඕන, මෙට්ට සකස් කරන්න ඕන, ඇඳ ඇතිරිල්ල සකස් කරන්න ඕන. එතකොට මදුරු දැල හොඳට පිළිවෙලට අකුල්ලා තියන්න ඕන. පාපිස්ස එහෙම වෙලා නම් ඒක හදලා තියෙන. එතකොට මේවා අමුතුවෙන් කියා දෙන්න වෙලා තියෙන්නේ ඇයි? ඒ දරුවන්ට නැගිට්ටහම ඒ ඒ සංඥා ටික එන්නේ නැහැ. ඒ සංඥා ටික එන්න ඒවා පුංචි කාලේ ඉඳලා හුරු කරලා නැහැ. ඒතර කෑවෙන් පස්සේ පිඟාන එතනින් තියලා යනවා මිසක් ඒක හුරු වෙලා නැහැ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් වග කියන්න නැත්තේ ඒ මව්පියෝ. ඇයි මව්පියෝ වග කියන්නේ නැත්තේ? දැන් සමහර වෙලාවට දරුවන්ට තියෙන ආදරය නිසා සෙනෙහස නිසා අම්මා තමයි පස්සෙන් ගිහිල්ලා ඔක්කොම කරන්නේ. එතකොට කිරියක තේක හදාගෙන ගිහිල්ලා අනේ පුතේ නැගිටින්න කියලා මූණ ඉබලා අරක බොණ්ඩ දෙනවා ඊට පස්සේ ඔක්කොම මේ මේවා ඔක්කොම අවුල් කරලානේ කියලා ඊට පස්සේ කොට්ටෙත් හදනවා ඇතිරිල්ලත් හදනවා සියල්ලම කරලා ඊට පස්සේ දරුවගේ පොත් බෑග් එකක් හදනවා පාඩම් වැඩ ටිකක් කරලා දෙනවා කමිසෙත් අඳිනවා සපත්තුවක් දානවා පස්සෙන් පන්න පන්න බත් ටිකක් කවනවා ඊට පස්සේ බෑග් එක මගට ගෙනihin දීලා බස් එකටත් ගොඩ කරනවා ඉතින් ওই විදිහට ඊට පස්සේ කෑවෙන් පස්සේ පිඟාන හොදන්න දෙන්නේ නැහැ කෝප්පේ හොදන්න දෙන්නේ නැහැ ඇඳුම හොදන්න දෙන්නේ නැහැ ඊට පස්සේ ඒවා ඒගොල්ලෝ හේතුව වුණත් ආයෙ බැන බැන තමන් හොදනවා මේවා හරියට කරලා නැහැ ඉතින් අර දරුවෝ එතකොට ඒ වගේ කීම් වලින් ගිලිහෙනවා. ඉතින් මේ විදිහට පුංචි කාලේ ඉඳලා ඒ අය නිකන් පරපෝෂිතයෝ කරනවා. විශේෂයෙන් අම්මලා. ඒ විදිහට පරපෝෂිතව කරලා හැදුවෙන් පස්සේ ඒගොල්ලන්ගේ මානසික සංකල්ප වලට අර ටික එකතු වෙන්නේ නැහැ. ඉතින් මේක ආදරය සෙනෙහස වැඩිවීමේ එක්තරා දෝෂයක්. ඊළඟට සැප සම්පත් බහුල වීමේ එක්තරා දෝෂයක්. එතකොට දැන් ඇත්තටම දැන් අපි එච්චර සැපවත් පවුල්වල නෙමෙයි අපි බොහොම දුප්පත් පවුල්වල ඉපදිච්ච නිසා වෙන්න ඇති අපිට බොහෝ දේවල් පුරුදු කළා හෝ පුරුදු වෙන්න සිද්ධ වුණා අපිට. දැන් අපේ පවුලේ අපි නව දෙනෙක් මම බාලම. ඒතර මම පැවිදි වුණේ අවුරුදු 14 දී. අවුරුදු 14 වෙනකොට මට ගෙදර සාමාන්‍යයෙන් පිරිමියෙක් කාන්තාවක් කරන ඒ සියලුම වගේ වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. මිරිස් ටික අඹරන්න පුළුවන්, උයන්න පුළුවන්, එතකොට බතක් ව්‍යංජන කීපයක් උයා ගන්න පුළුවන්, හැලිවලන් ටික ඒවා බිඳෙන්නේ නැතුව හොදලා තියන්නට පුළුවන්, කුඹුරු කොටන්න පුළුවන්, ගොයන් හිටවන්න පුළුවන්. එතකොට වී කොටන්න පුළුවන්. ඊළඟට හරක් බදින්න පුළුවන්, මඤ්ඤොක හිටවන්න පුළුවන්. මෙහෙම ගොඩක් જાති. එතකොට ගොවිතැන් මට්ටමින් තාත්තලා අයියලා කරන ඒවත් කරන්න පුළුවන්. ඊුම් පිහුම් ආදී වශයෙන් අම්මලා අක්කලා කරන ඒවත් කරන්න. එතකොට මේ හැම දෙයකටම ඒවා කරන්න ඕන තරම් ගෙදර අයියලා අක්කලා හිටියා. නමුත් අර ඒක මොකක් හරි සාංශාරික හුරුවක් නිසා අපිත් ඒවට එදුණා. ඉතින් අම්මා හැබැයි අපිට ඒකට හොඳ අවස්ථාව හදලා දුන්නා. ඒව කරනකොට ආ උඹට ඕක කරන්න බෑ. උඹ පැත්තකට පලයන් කියලා. එහෙම කවදාවත් අපිව බැහැර කරන්නේ. ඌවා ගෑනුන්ගේ වැඩ උඹලා පිරිමි උඹලා ඕක කරනකොට එහෙම කවදාවත් කියන්නේ ගෑනු පිරිමි කියන කතාවක් නැතුව gedara dore තමන්ගේ වැඩ කටයුතු තමන් කොහොමද කරගන්නේ? ඊළඟට හවසට අනිවාර්යෙන් බුද්ධ වන්දනාව කරන්න ඕනේ. මල් ටික කඩලා තියන්න ඕනේ. පහන සකස් කරලා තියන්න ඕනේ. ඊළඟට හවස් වෙනකොට මේ ජනෙල් දොරවල් වහන්න ඕන. ඒ කාලේ ලයිට් තිබුණේ නැහැ. ලාම්පු ටික සකස් කරලා පත්තු කරන්න ඕන. හවසට උයන්න තියෙනේවා සකස් කරලා දෙන්නට ඕන. කොස් කපන්න තියෙනවා නම් ඒවා සකස් කරලා කලේ බලන්න ඕන වතුර තියෙද කියලා නැත්නම් රෑ වෙන්න ඉස්සලා වතුර ගෙනත් තියන්න ඕන. එතකොට මේවා දෛනිකව අනිවාර්යෙන් කළ යුතු දේවල්. ඊට පස්සේ නිදාගෙන නැගිට්ටන් පස්සේ ඒ මේ තමන් පැදුරේ නිදාගත්තා නම් ඒක අකුලලා කොට්ටේ පැදුරේ નિયમિત තැනින් තියන්න ඕනේ ඇඳේ නිදාගත්තා නම් ඒවා පිළිවෙලට සකස් කරලා තියන්න ඕනේ එතකොට එහෙම නැත්තම් අපිට බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ බනිනවට බය හරි අපි ඒවක් කළා. ඉතින් දැන් ওই ජපාන් රටේ එහෙම බැලුවෙන් පස්සේ පුංචි කාලේ ඉඳලා ඕවා තමයි පුහුණු කරන්නේ. එහෙම නැතුව මේ මහ ඉහළට ඉගෙන ගන්න එකපාරට ඔළුවට දානවා නෙමෙයි. ඉතින් අපේ රටවල් වල වෙලා තියෙන්නේ රටේ සමස්ත අධ්‍යාපනයත් එතනට සැකසීලා නැහැ. ඊළඟට මව්පියෝ අර දරුවන්ට තියෙන ආදරය සෙනෙහස වැඩි වෙච්ච ගමන් ඒ අය බොළඳ කරලා පරපෝෂිතයෝ කරලා පස්සෙන් ගිහිල්ලා ඔක්කොම කරලා අන්තිමට නිකන් අබබ්බයෝ පිරිසක් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් ඊට පස්සේ එහෙම අයගෙන් ඉතින් අර හැම දේවල් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි. පුංචි කාලේ ඉඳලා ඒගොල්ලන්ගේ මතක ගබඩාවට සංඥාවට ඒවා එකතු වෙලා. ඉතින් ඒව ගැන අපි කුපිත වෙලා ඇති තේරුමක් නැහැ. පුළුවන් නම් ඒවා කරන්න ටික ටික හරි පුහුණු කරන්න ඕන. දැන් ওই පහුගිය කාලෙත් අපි අපි නිකමට කතා වුණා මේ මහාන කරන්න පවා ඔය හමුදා පුහුණුව වගේ ටික කාලයක් දීලා ගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි කියලා. මොකද ඒ විදිහට රළු පුහුණුවක් ඒ අයට තදින් මනසට කාවැද්දුවේ නැත්තම් කිසිම වගකීමක් ඇතුව හැඟීමක් ඇතුව වැඩක් කරන්න පුරුදු වෙන්නේ නිකන් ඒ ඒ වෙලාවට ඒවා මේවා එහාට මෙහාට තල්ලු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒව ගැන අපි හිත නරක කරගෙන වැඩක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ නිකන් ලෝකේ හදන්න ගිහිල්ලා අපේ මනසේ කහලා ගොඩක් ඇති කරගන්න එක. ඒ නිසා අපි එහෙම කරන එක හොඳයි. අනිත් අයත් එහෙම කරවන්න පොළඹවන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් අනිත් අය එහෙම පෙළඹෙන්නේ නැතිනම් අපි හිත නරක කරගන්න නැතුව කටයුතු කරන්න ඕන කුමක් නිසාද? බාහිර පිරිසිදුකමට වඩා චිත්ත පාරිශුද්ධිය වැදගත් නිසා. ඉතින් ඒක නිතර නිතර සිහි කරලා අපේ මනස පුහුණු කරගන්න උත්සාහ කරන එක තමයි කළ යුත්තේ.